පින්නතුල්ලාට කියලා දෙන්නේ සසර ගමන පිළිබඳවත් නිවන් ගමන පිළිබඳවත්. හැබැයි සසර ගමන බොහොම කෙටියෙන් කියා දීලා නිවන් ගමන කාලය පමණින් පින්නතුලට කියලා දෙන්නට අපි අපේක්ෂා කරනවා. පින්නතුනි අපි සසර ගමන පිළිබඳව දැනගන්නට ඕන අවබෝධයේ පිණිස. පින්වත් හැම කෙනෙක්ම දන්නවා මේ අනවරාග්‍ර සංසාරයෙන් ඒ කියන්නේ කෙලවරක් නැති සසර ගමනින් ගැලවෙන්න නම් තියෙන එකම ආයුධය තමයි පින්නතුනේ අවබෝධය. අවබෝධය නැතුව කවදාකවත් අපට මේ සසරෙන් නම් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්නත් හැමෝම දන්නවා අනවබෝධය තමයි මේ සසර ගමනට ප්‍රධානම හේතුව. දැන් බලන්න අපි මේ සාංශාරික ගමන මේ විදිහට ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ අවිද්‍යාව නිසානේ. ඉතින් අවිද්‍යාව කියලා කියන්නේ දුක පිළිබඳව දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. ඒ වගේම නිවන ගැන අදහසක් නැහැ. ඒ වගේම නිවන සාක්ෂාත් කරන්න ඕන මාර්ගයක් පිළිබඳව දන්නේ නැහැ. මෙන්න මේ නොදන්න කම නිසා තමයි අපි මේ දීර්ඝ ගමන යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අවිජ්ජා නිපත සංවරා. කෙනෙක් පහලටම ඇදලා දාන ප්‍රධානම බලවේගය තමයි මේ මෝහය. මේ අවිද්‍යාව මේ නොදන්න කම. එහෙමනම් අපි සසර ගමන ගැන කල්පනා කළොත් දැන් අපි මේ සසර පෙරසරන්නේ මේ අවිද්‍යාව නිසා. හැබැයි තථාගත ධර්මයේ මූලිකම ඉගැන්වීම තමයි මේ ධර්මයේ තුල පින්නතුනි ඉබේ සිදුවෙන කිසිවක් නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට මේ අවිද්‍යාව කියන එක මේක ආරම්භක කෙලවරක් හොයන්න බෑනේ. මෙන්න මෙතනින් අවිද්‍යාව පටන් ගත්තා කියලා කිසිම කෙනෙකුට මේ සත්‍යාගයේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ. ඒ තරම් පුදුම ගමනක් අපි මේ එන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව කියන එක ඉබේ හටගත් එකක් නෙවෙයි. මේ අවිද්‍යාවත් යමකින් පෝෂණය වෙනවා. අවිද්‍යාව පෝෂණය වෙන්නේ පින්නතුනි පංච නිවරණ වලින්. එතකොට අවිද්‍යාවට ආහාර සපයන්නේ කවුද? පංච නිවරණ. නිවරණ ගැන පින්නතුල අහලා තියෙනවානේ. ඥානාදී වශයෙන් උපජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිෂේදෙන්ති තථා තස්ස උපජ්ජිතුන්න දෙන්ති इति නිවරණානි නිවරණ කියලා කියන්නේ වලක්වනවා කියන එක මොනවද වලක්වන්නේ කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වලක්වන අකුසල ධර්ම වලට කියනවා නිවරණ කියලා විශේෂයෙන් ධ්‍යාන චිත්ත ආදී ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ ඒ නීවරණ ගැන අපි කල්පනා කරලා බැලුවොත් දැන් කාමච්ඡන්දේ. ඉතින් මේ කාමය ඔළුවේ තියාගෙන පින්නතුනේ ලෞකික දිනුවක්වත් ඇති කරගන්න බෑනේ. එහෙමනම් කාම සංකල්පනා නිතරම කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ලෝකෝත්තර පැත්තක් ස්පර්ශ කරන්න අමාරුයි. ඒක වැස්මක්. අර ආලෝකයේ තියෙන තන අඳුර නෑනේ. අඳුර තියෙනවා නම් එතන ආලෝකයකුත් නෑනේ. එහෙමනම් අන්ධකාර ආලෝක දෙක උණුන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි යම් කිසි තැනක කාමයේ තියෙනවා නම් එතන ධානාදිය නැහැ. යම් කිසි තැනක ධානාදිය තියෙනවා නම් එතන කාමයක් නැහැ. එහෙමනම් අපි ඔය සමත භාවනා වලින් කරන්නේ මේ කාමය යම් කිසි මට්ටමකට යටපත් කරන්න ඕනේ මුලින්. ඒකට කියන පදංග වශයෙන් යටපත් කරනවා කියලා. තදංග වශයෙන්වත් යටපත් කරගත්තේ නැත්නම් මොනම කුසලයක්වත් කරන්න බෑ. දන් දෙන්න බෑ, සිල් රකින්න බෑ, බණ අහන්න බෑ, භාවනා කරන්න බෑ. එහෙමනම් මේ කාමය අනිවාර්යෙන් අපි යටපත් කරගන්න ඕන. ඒක නීවරණයක්. ඊළඟට දෙවෙනි නීවරණය ව්‍යාපාදේ තරහ. ව්‍යාපද්‍යති විනස්සති තියේ තියෙන චිත්තං කියන විග්‍රහය අනුව අපට තේරෙනවානේ. යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වෙනවා අන්න ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් ආහාරයක් පිළුණු වුණාම සාමාන්‍ය මිනිස්සු නම් කොහොමත් පිළින් වෙච්ච ආහාර කන්නේ හැබැයි සුනකෙක්වත් බල්ලෙක්වත් ප්‍රිය නැහැ. අන්න ඒ වගේ තමයි ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා කෙරෙහි කිසිම ස්වභාවයක් නැහැ. කිසි ප්‍රිය භාවයක් නැහැ. දැන් බලන්න කෙනෙකුට කේන්ති ගිය ගමන් හිතට තරහක් ආපු ගමන් පින්නතුලි මූණෙන් දකින්න පුළුවන් එක. එහෙමනම් මේ තරහව කියන එක හරි භයානක නිවරණයක් ආවරණයක්. එහෙමනම් ඒ ව්‍යාපාද නිවරණය. ඊළඟට ඊළඟට පින්නතුලි උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියන්නේ නොසන්සුන්කම. කුක්කුච්චය කියන්නේ පසුතැවිල්ල. ඉතින් මේ දෙකම නිවරණ. දැන් කෙනෙකුගේ හිත හැම වෙලෙම විසිරීලා තියෙනවා නම් ඒක අරමුණක මොහොතක් ඉන්න බැරි නම් අන්න යාගේ හිත අර අලු ගොඩකට ගහපු ගල් කැටයක් වගේ නිතරම ඇවිස්සලා තියෙනවා. අපේ මේ ඉන්ද්‍රිය ටික අසංවර වෙනකොටනේ අපේ අතින් වැරදි කරන්නේ. ඒක එහෙමනම් බලන්න අර ත්‍රිවිධ දුස්චරිත සම්පූර්ණ වෙන්න ආහාරය සපයලා තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරේ. ඒ කියන්නේ අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි. දිව අසංවරයි, කය අසංවරයි. මෙන්න මේ අසංවරකම තමයි ත්‍රිවිධ දුෂ්චරිතයට ආහාරය සැපෙන්නේ. ඊළඟට පින්නතුනේ මේ ඉන්ද්‍රිය අසංවරයක් තිබේ හටගත්තේ නෑ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. ඉන්ද්‍රිය අසංවරයේ පෝෂණය වන්නේ අසතිය අසම්පදන්නේ. අසතිය කියලා කියන්නේ සිහිය නෑ. අසම්පදන්නේ කියන්නේ නුවණ නෑ. දැන් බලන්න විවහාරය අපි කියනවනේ කෙනෙක් අසංවරව වැඩ කරනකොට අපි කියන්නේ නැද්ද? මේ ඔළුව නැද්ද මන් දන්නේ සිහිය නැද්ද මන් දන්නේ කියලා කියනව නේද? දැන් කෙනෙක් අපිරිවලට අඳුමක් ඇඳගෙන යනකොට පාරේ මිනිස්සු කියනවා මේ කිසි ඔළුවක් නැති මිනිස්සු. සිහියක් නැති මිනිස්සු කියලා කියනවා. ඒ කියන්නේ පින්නතුනේ ඔය සති සම්පජාන්නේ නැහැ කියන එක. ඒතර සිහිනුවන දෙක නැති වෙනකොට තමයි අසංවර වෙන්නේ. එහෙමනම් බලන්න අසංවරයට ආහාරය සැපෙන්නේ අසතියයි අසම්පජඤ්ඤයයි ඒ කියන්නේ සිහියක් නැහැ නුවණක් නැහැ ඊළඟට අසතිය සම්පජඤ්ඤය තිබේ හටගත්තේ නැහැ ඒකත් යමකින් පෝෂණය වෙනවා අසතිය අසම්පජඤ්ඤය පෝෂණය වෙන්නේ අයෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය කියලා කියන්නේ නොමගින් මෙනෙහි කරනවා වැරදි විදිහට හිතන්නේ හැම වෙලේම කල්පනා කරන්නේ ධර්මයට අනුව නෙවෙයි නිකන් අනවශ්‍ය විදියට. එහෙම හිතන අය ඉන්නවනේ. මේ ධර්මය ලැබුණ නැත්නම් හිතන්නේම අනිත් පැත්තට තමයි. එහෙමනම් මේ අයෝනිසෝ මනසිකාරයේ තරම් භයානක දෙයක් නෑ තව. බුදුරජාණන් වහන්සේම දේශනා කරන මගේ ਸਰවඥතා ඥාණයෙන් දකින අති භයානකම දේ තමයි අයෝනිසෝ මනසිකාරය. මේ දේශනාව අවසන් වෙනකොට මේ පිළිතුරට තේරෙයි. එහෙමනම් දැනට මතක තියාගන්න අසතිය අසම්පජන්ණයට ආහාරය වුණේ නොමගින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය තිබේ හටගත්තේ නැහැ. ඒකත් යමකින් පෝෂණය වෙනවා. අයෝනිසෝ මනසිකාරයට ආහාරය වුණේ අසද්ධාව. ශ්‍රද්ධාව නැතිකම. දැන් බලන්න සාමාන්‍ය ශ්‍රද්ධාව නැති අය පින්නතුන් වැරදිමනේ හොයන්නේ. ඒ ශ්‍රද්ධාව නැහැනේ. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් දිහා බලන්නේ වැරදි විදිහට. ඊළඟට පන්සලකට ගියාම යාට පේන්නේ වැරදි දේවල්. මොකද ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාවන්තයටව පේන්නේ ඔය ඇති වැඩකුත් නැහැ නේ කුණ කොටවල නේද? ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ තමයි එයා දර්ශන කාමෝ සීලවත. හරි කැමති සිල්වතුන් දකින්න. ඊළඟට බණ අහන්න කැමති. ඊළඟට තමන්ගේ අතේ තියෙන දේක් දන් දෙන්න කැමති. ඔන්න ශ්‍රද්ධාවන්තයා. ශ්‍රද්ධාව නැති කෙනායම නෙවෙයි අනිත් පැත්තේ තන්නේ. එහෙම මිනිස්සු කොච්චර ඉන්නවද? කොච්චරවත් කොහේ වුණත් වැරදි. එයාට හොඳක් පේන්නේ නැහැ. ඒ එතන හේතුව තමයි ශ්‍රද්ධාව නැහැ. එහෙමනම් මේ අසත්‍ය අසම්පජන්ණයට ආහාරයෙන් සැපෙන්නේ අශ්‍රද්ධාවෙන්. නෑ අයෝනිසෝ මනසකාරයට ආහාරයෙන් සැපෙන්නේ අශ්‍රද්ධාව. අශ්‍රද්ධාවට ආහාරය උනේ මොකද්ද? අශ්‍රද්ධාවට ආහාරය වුණේ පින්නතුනි අසත් ධර්ම ශ්‍රවණය. බණ කියලා අහන්න වෙන වෙන දේවල්. අද ඉතින් මේ වගේ දේවලුත් හරියට තියෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් අද ඉතින් පුදුම විදිහට මේ නිවන් අවබෝධ කරගත්තා වැඩිනේ. ඉතින් මේක විහිළුවකට ලක් වෙලා පුදුම විදිහේ විනාශයක්. සාමාන්‍යයෙන් ඒක අපි ගත්තාම මේ මේ රටේ විතරක් නෙමෙයි අපේ මිනිස්සු ඉන්න වෙන ඔය රටවල් වල ගත්තාම මෙහාට වඩා පරිහානියක් ඒ වගේ තැන්වල තියෙනවා. මොකද ඒත් අන්තර්ජාලයෙන් බණහන්නේ ඔය තියෙන තියෙන හැම එකම අහනවා. හරියට පුංචි දරුවෝ වගේ. දැන් පුංචි දරුවන්ට බිම මොනවා තිබුණත් කටේ දා ගන්නවනේ. අන්න ඒ වගේ තමයි ඇත්තන්ගේ ජීවිත හරිම ශෝචනීයයි. ඒ නිසා පින්නතොනේ ධර්මය කියලා අසත් ධර්මය ඇහුවොත් වැඩෙන්නේ නම් අසද්ධාව තමයි. ඊළඟට අසත් ධර්ම ශ්‍රවණයට ආහාරය සපයන්නේ අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂයා තමයි මේ හැම දෙයකටම මූලික හේතුව. ඒතර සතර ගමන යන්නට අංක 1ට බලපාන්නේ මේ අසත්පුරුෂ ආශ්‍රය. එතන ඉඳලා තමයි ඔක්කොම ටික පටන් ගන්න. එහෙමනම් දැන් සසර ගමන කාටත් පැහැදිලි අසත්පුරුෂයා නිසා. අසත් ධර්මයේ ලැබෙනවා අසත් ධර්මයේ නිසා අශ්‍රද්ධාව ලැබෙනවා අශ්‍රද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරය ලැබෙනවා අයෝනිසෝ මනසිකාරය නිසා අසත්‍ය අසම්පජන්‍ය වැඩෙනවා අසත්‍ය අසම්පජන්‍ය නිසා ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනවා ඉන්ද්‍රිය අසංවර වෙනකොට ත්‍රිවිධ දුස්චර්ය සම්පූර්ණ කරනවා ත්‍රිවිධ දුස්චර්ය සම්පූර්ණ වෙනකොට පංච නීවරණ වැඩෙනවා පංච නීවරණ වැඩ කරනකොට අවිද්‍යාව පෝෂණය වෙනවා ඔන්න අපේ සතර ගමන ඕක තමයි මේ සාංශාරික ගමනට ප්‍රධානම අඩිතාලම. එහෙනම් ඒක දැන් අපි ඉගෙන ගත්තේ මොකටද? අවබෝධයක් පිණිස. එහෙනම් විශේෂයෙන්ම මම අද මේ දේශනාවෙන් බලාපොරොත්තු වන්නේ නිවන් ගමන ගැන පින්නතුලට කියලා දෙන්න. එහෙමනම් මේ නිවන් ගමනට මූලිකවම උපකාර වෙන්නේ දැන් සසර ගමනට උපකාර වෙන්නේ කවුද? අසත්පුරුෂයා. නිවන් ගමනට උපකාර වෙන්නේ කියන අනිත් පැත්ත කල්යාණ මිත්‍රයා. එහෙමනම් අපේ ධර්ම දේශනා තුළ පින්නතුර නිරතුරු අහලා ඇති කල්යාණ මිත්‍රයා ගැන හරියට අපි කියනවා. මොකද මේ කල්යාණ මිත්‍ර ඇසුර නැතුව අපට එක අංකලක් මේ ධර්ම ඉස්සරහට යන්න බෑ. දැන් අද මේ ධර්ම දේශනාවේ උනත් පිටිපස්ස අපි ගිහිල්ලා බැලුවොත් ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් කවුරු හරි කල්යාණ මුත්‍රෙක් මුල්ලු මුල්ලුණා. නැත්තම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. අපි කුසලයක් කරනවා නම් ඒක පිටිපස්සේ ඉන්නේ කල්යාණ මිත්‍රයා. ඒක තමයි ස්වභාවය. මගේ ජීවිතය ගත්තාම මගේ ජීවිතේ මං ආපස්සට ආපස්සට ආපස්සට ගිහිල්ලා බැලුවොත් මට අද මේ ධර්මාසනයක වාඩි වෙලා මේ බණ කියන්න ලැබුණේ කල්යාණ මිත්‍ර ඇසුරක් නිසා. අසත්පුරුෂ ආශ්‍රයයක් ලැබුණා තිබුණා නම් අද මං කොහේ ඉඳිද කියලා මංවත් දන්නේ නැහැ. එහෙනම් මේ හැම කෙනෙකුගේම ජීවිතයක යහපත් දෙයක් වෙලා තියෙනවා නම් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. එතකොට දැන් බොහෝ අය කල්යාණ මිත්‍රයා හැටියට හඳුන්වන්න දෙන්න තුනේ තමන්ගේ හොඳම යාළුවා. හොඳම මිත්‍රයා. හැබැයි හොඳ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි. දැන් සමහර අය අපිට ඇවිල්ලා තමන්ගේ යාළුවා හඳුන්වනවා ස්වාමීන් වහන්සේ මේ මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා. ඉතින් අපි කල්යාණ මිත්‍රයා ගැන ටිකක් ඒ අයගෙම විමසලා බලපුවාම කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට මුදල් අඩුපාඩුවක් වෙනකොට ඒක දෙනවා. අතමාරුවක් හැටියට. ඊළඟට මොන හරි ප්‍රශ්නකදී හැම වෙලෙම ඉන්නවා ළඟින්. ඉතින් ඕන වැඩකදී දුකේදී සැපේදී ඉතින් යාළුවා හොඳට ඉන්නවා. මේ අය කල්යාණ මිත්‍ර හැටියට කියන්න බෑ. මොකද මේ අය හොඳ උපකාරක මිත්‍රයෝ තමයි. කල්යාණ මිත්‍රයා ඊට වඩා වෙනස් කෙනෙක්. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි තමන්ගේ යාළුවා තමන් ඇතුරු කරන කෙනා දුස්සීල නම් කොහොම හරි පින්නතුළු සීලවන්තෙක් බවට පත් කරනවා. ඒක ඇඟට නොදෙන ක්‍රමානුකූල වැඩේ කරනවාමයි. කල්යාණ මිත්‍රයා. හැබැයි අසත්පුරුෂයා එහෙම නෑ අර මිත්‍රයා. ඒ යාළුවා මොකද කරන්නේ? Taman ඉතින් වැරදි වැඩ කරනකොට ඒවට සහයෝගය දෙන හැම දෙයකටම එයා සහයෝගය දෙනවා. ඒ යාළුවෙක් ඒ මිත්‍රෙක් වෙන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ Taman ඇසුරු කරන යාළුවා දුස්සීලෙක් නම් සීලවන්තයෙක් බවට පත් කරනවා. එහෙම යාළුවෝ ඉන්නවනේ අපිට ඉඳලා හිටලා හරි නේද? කොහොම හරි සීලයට යොමු කරනවා. ඊළඟට තමන් ඇසුරු කරන කෙනා කද මසුරු නම් කල්යාණ මිත්‍රයා නිතරම කරන දෙයක් ටික ටික දැන් සමහරුන්ගේ මසුරුකම ගලවන්න ලේසි නෑ. ඒක ඉතින් බොහොම කල්පනාවෙන් කල්යාණ මිත්‍රානේ මම මේ මේ වගේ වැඩක් කරනවා. ඔයත් මෙන්න මේකට පොඩ්ඩක් සම්බන්ධ වෙන්න ඔයාට ලොකු දෙයක්. ඒ විදිහට පින්නතුනේ සමහර වෙලාවට යාළුවෝ ගන්න ධර්මයේ පැත්තට. දන්නේම නෑ අන්තිමට මහා ත්‍යාගවන්තයෙක් බවට පත් වෙන අර පුද්ගලයා. අන්න බලන්න සද්ධාම් කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. ඊළඟට තමන් අතුරු කරන කෙනා ශ්‍රද්ධාව අඩු වෙනම් කොහොම හරි ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් කරනවා. ඊළඟට අල්පසුත්තේක නම් බහුසුත්තේක් බවට පත් කරනවා. වැඩසටහන් වලට එක්කන් යනවා, බණ අහන්න දෙනවා, පොත් කියවන්න දෙනවා. අන්න ඒක තමයි කල්යාණ මිත්‍ර ලක්ෂණ. එහෙම නැතුව පින්නතිනේ ඔය ආමිෂයෙන් උදව් කරන හැම දෙයකටම උදව් කරන කෙනා නම් කල්යාණ මිත්‍ර කියන නමෙන් නම් හඳුන්වන්න බෑ. එහෙමනම් මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ අපට තියෙන මූලිකම සාධකය මේ නිවන් ගමනට. ඒ නිසා තමයි අපේ කරන්නේ බුද්ධ වන්දනාවක් කළත් පින්කමක් කළත් හැම අවස්ථාවකම ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියලා. අනේ මේ කල්යාණ මිත්‍ර ඇසුර නිවන දක්වාම යාව නිබ්බාන වේවා කියලා පතන්නේ ඒකයි. මොකද කල්යාණ මිත්‍ර ඇසුරක් නැතුව අපට ගමනක් නැහැ. එහෙමනම් කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන දේ තමයි ධර්මය. කල්යාණ මිත්‍රාණසා ලැබෙන විශේෂිතම වටිනාම ගාම්භීරම දේ තමයි වෙන වෙන දේවලොත් ආමිත වශයෙන්මුත් ලැබෙන්න පුළුවන්. නමුත් ධර්මයේ සඳහන් වන්නේ කල්යාණ මිත්‍රාණසා ලැබෙන්නේ ධර්මය. පින්නතුනි මේ ධර්මය කියන එක මේ ත්‍රි සද්ධර්මය අද අපට ලැබිලා තියෙනවා. මේක මහා දුර්ලභ දෙයක්. දුර්ලභං සද්ධම්ම සවණක්. බණහඬ ලැබීම ලොකු දුර්ලභ දෙයක්. දැන් මෙයාට හිතේ මොකද්ද මේකේ තියෙන දුර්ලභේ? ඕන වෙලාවක රූප වාහිනින් රේඩියෝ එකෙන් ඒ වගේම තැන් තැන් වල බලනම් කොච්චර තියනවද? පින්නතුනේ ඒක අපේ පිනට ලැබිච්ච අවස්ථාවක්. මේ අවස්ථාව හැමදාම ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේට අවුරුදු 15කට 20කට කලින් උනම් ඇත්තට මේ ධර්මයේ කියන එක ගියේ නෑ නේද? සාමාන්‍යම අපි දැකලා තියෙනවා අපි පුංචි කාලේ වුණත් මේ සිල් සමාදන් වෙනවා කියන එක නිකම් මමතු නිකම් චාරිත්‍රාක් විතරයි. කිසිම අවබෝධයක් නැහැ. ඔහේ ඉතින් සිල් ගන්නවා, ඉතින් ඔහේ නිදා ගන්නවා. ජාතක පොත අහනවා. ඒ ටික තමයි සිල් ගැනීම. නමුත් මේ ඈත කාලයේ ධර්මයේ කතා කරන යුගයක් බවට පත් වුණා. හැබැයි අතරට ධර්මයක් ගොඩක් ආවා. නමුත් පින්නතුනේ හොඳට සූත්‍ර දේශනා ඉස්සරහට ආවා. මිනිස්සු ධර්මයේ කතා කරන්න පටන් ගත්තා. මේ තරුණ අය පුදුම විදිහට මේ ධර්මයේ පිළිබඳව විමසන්න පටන් ගත්තා. ඉතින් එතකොට බලන්න මේ ධර්මයේ ලැබਿੱච්ච මේ මොහොතේ අපි මේ ධර්මය හොඳට ඉගෙන ගන්න ඕන. දැන් බලන්නකෝ අපි සාමාන්‍යයෙන් මේ එක ජීවිතයකට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න. ඒකත් මේ පුංචි කාලයකට දැන් අපි ඉගෙන ගන්න හැම දෙයක්ම දැන් අපි ඉස්කෝලේ ගියාම අපි විභාග පාස් කරපුවාම අපි පාඨමාලා හදාරපුවම පින්නතුනේ මේ වැඩි හිටියන්ට තේරෙනවා ඇති. අපි ඉගෙනගත්තු දේවල් එක දශමයක්වත් ඕන නැහැ අපේ සමහර වැඩවලට ඊට පස්සේ. නමුත් ඉතින් අපි පොදුම විදිහට මහන්සි වෙනවා. හැබැයි ඒක එක ජීවිතයකට. ඒ කියන්නේ මේ දවස් සාමාන්‍යයෙන් උපරිම දවස් 30000 ජීවත් වෙන්නේ අපි. සාමාන්‍ය අවුරුදු 100ක් හිටියොත් දවස් 36000. එතකොට බලන්න දැන් අවුරුදු 100ක් අපිට ආවිස නැහැනේ. එතකොට බලන්න අපි මේ එක ජීවිතයකට අවශ්‍ය දේවල් ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද? හැබැයි ධර්මයේ ඉගෙන ගන්න ඔය කැප කිරීම නැහැ. බණ අහනවා නෙවෙයි ඇහෙනවා වගේ එහෙමනේ ස්වභාවය. එහෙම නෙවෙයි පින්නතුනේ මේ ධර්මය හොඳට අපි අහන්න ඕන. ධර්මය අහනකොට තමයි අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට පැහැදීමක් ඇති වෙන්නේ. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. මේකට කියනවා පරතෝගෝස ප්‍රත්‍ය කියලා. පරතෝගෝස ප්‍රත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා හැරුණාම අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අල්ලන්නේ පින්නතුනි බණ අහලා. උදේ කල්පනා කරලා බලන්න. දැන් අපේ මේ බුද්ධ ශාසනයේ අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම ඒ ශාක්‍ය මුනේන්ද්‍රයන් වහන්සේ සම්බුක්ඥාන ධර්මය අවබෝධ කළා. ඊට එහා පැත්තේ කාටවත්ම බැරුණා නේ එහෙම අවබෝධ කරන්න. එහෙම නම් චරියුත් මහ රහතන් වහන්සේට තිබුණනේ බණහන් නැතුව ධර්මය අවබෝධ කරගන්න. එහෙම බෑ. මේ ශාසනයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ඉඳලා අද දක්වාම යම් කිසි කෙනෙක් ධර්මය ඇල්ලුවා නම් ධර්මය අවබෝධ කළා නම් ඒ හැම කෙනාම ධර්මය අවබෝධ කරේ බණ අහලා. මේ නිවන් දොරටු වල පළවෙනි නිවන් දොරටුව තමයි බණ ඇසීම. මේක භාවනාවක් ඇත්තටම. ඒ නිසා මේ පින්නතුල්ලා මේ ධර්මය අහන්න ඕන මතක තියාගන්න ඕන ඒ වගේම ගැටළු සහගත තැන් තියෙනවා නම් ඒවා විසඳ ගන්න ඕන ධර්මය පිළිබඳව විසරදයක් බවට පත් වෙන්න ඕන. දැන් බලන්න ධර්මයේ ළඟ තියෙනවා නම් පුදුම ආරක්ෂාවක් නේ තියෙන්නේ. දැන් ධර්මයේ නැති කෙනාට මොනව ආරක්ෂා කරන්නද? දැන් ධර්මයේ නැති කෙනාට රාගයක් වෙනකොට රාගයට යට වෙනවා. ඊර්ෂ්‍යාවක් වෙනකොට පැල් බැඳගෙන සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ඊර්ෂ්‍යා කරන මිනිස්සු ඉන්නවා. ඊළඟට තරහක් ආපුවාම ධර්මයේ නැත්තම් ඉතින් ගැලවිල්ලක් නැහැ. තවත් කේන්ති අරගෙන මහා විශාල කරදරවලට පැටලෙනවා. නමුත් පින්නතර ධර්මයේ ළඟ තියෙනවා නම් රාගයක් කෙනෙකුට එයා දන්නව දෙන්න ඕන බෙහෙත. අසුබය දානවා. ඒක රාගේ පුත්තජන කමර රාගේ එන්න පුළුවන්. හැබැයි ඒක ධර්මයේ තුලින් යටපත් කරගන්න පුළුවන්. තරහක් කෙනෙකුට මේ මොහොතේ තරහව එකපාර නැති වුණත් වහාම මේකට දෙනවා බෙහෙත මෛත්‍රිය. ඊළඟට ඊර්ෂ්‍යාව එනකොට එයාට සිහිය තියෙනවා නම් එයා දන්නවා මේක නෙවෙයි. එයා මුදිතාව ඉස්සරහට දානවා. හිත වික්ෂිප්ත වෙනකොට දැන් බලන්න අද කාලේ ප්‍රශ්න ඇති වුනහම ධර්මයක් නැති මිනිස්සු මොකද කරන්නේ? එක්ක බොනවා, ප්‍රශ්න ඇති කරගන්නවා, ජීවිතේ තවත් අවුල් කරගන්නවා. හැබැයි ධර්මය දන්න කෙනා එහෙම කරන්නේ නැහනේ. යා බෝධින් වහන්සේ නමක් ළඟට හරියනවා. ගිහිල්ලා ටිකක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ওই ප්‍රශ්නවල ස්වභාවයක් තමයි ප්‍රශ්නවලදී පින්නතට අපි නිස්සබ්ද වෙන්න ඕනේ. එතකොට දන්නේම නැතුව ඒ ප්‍රශ්න විසඳලා යනවා. දැන් මේ පින්නතුලාගේ ජීවිතවලට උනත් බලන්න ආපු ප්‍රශ්නවලට අපි බොහොම කල්පනාවෙන් මුහුණ දුන්නාම දැන් අද හිතනකොට තින් හරි පුදුමයි. ඒ ප්‍රශ්න නමුත් අපි ඒකට වැරදි විදිහට ප්‍රතික්‍රියා කළොත් අර ප්‍රශ්නයට වඩා මහා භයානක ප්‍රශ්න අපට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය දැන ගැනීම තරම් වටිනා දෙයක් නැහැ. දැන් විසුණු වහන්සේ නමක් ශීලවන්ත ජීවිතයක් ගත කරනවා නම් විනය ඉගෙන ගන්න දෙපේ. විනය දන්නේ නැතුව කොහොමද විනය ආරක්ෂා කරන්නේ? දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ගවරලක් ආරක්ෂා කරගන්න ගොපල්ලා ඒ ගවයන් පිළිබඳව මනා අවබෝධයක් තියෙන්න ඕන. මෙන්න මේ ගවයෝ ටික සැරයි. මේ ගවයන්ගෙන් එළදෙන්නුන්ගෙන් කිරි ගන්නවා. මේ ගව දෙන ලෙඩින් ඉන්නවා. මෙච්චර පැට්ටු ඉන්නවා. මේ විදිහට මෙන්න මෙච්චරක් දැන් වතුර දුන්නා මේ අය කෑම කෑවා මේ විදිහට ගවරැළ ගැන අවබෝධයක් නැත්තම් ගොපල්ලට මේක ආරක්ෂා කරගන්න බෑ අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ හැසිරෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසතම ධර්මයේ නැත්තම් අපිට සැනසෙල්ලක් නැහැ ඒ නිසා පින්නතුනේ මේ වෙලාවේ හොඳට මතක තියාගන්න මැරුණාට පස්සේ කිසිම දෙයක් අපට නැහැනේ. ඔය අවබෝධ කාටක් තියෙනවනේ. මොන ගෙවල් දොරවල් තිබ්බත්, ප්‍රේමනාප දරුවෝ හිටියත්, ඥාන වහන තිබුණත් හිතන්න බලන්න මැරුණාට පස්සේ කිසිවක් කාත් එක්කවත් දිහලා නැහැනේ. නේද? එහෙමනම් අපට තියෙන එකම පිළිසරණ මේ ධර්මය. දැන් මේක කොච්චරවත් මේ අත්තන්ට ඇහෙන්න ඇහිලා තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි හිතන්නේ. අද රැයට අපි කවුරු හරි මැරුණොත් මොකද වෙන්නේ? අපි රැස් කරගත්ත දේ විතරයි. ඒ නිසා පින්නතන මෙච්චර මේ අවස්ථාවක් ලැබිලා තියෙද්දි බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දි මේ ධර්ම ඉගෙන ගන්න මහන්සි ගන්න ඕන. එහෙමනම් කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය. ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? ධර්මය නිසා අපට ලැබෙන්නේ ශ්‍රද්ධාව. දැන් බලන්න දැන් මේ බණ අහනකොට ඇත්තනේ එන්නම් කියලා නිකන් ඔළුවට යනවනේ නේද? දැන් අපි සාමාන්‍ය අපි කෙටි කාලයයි ජීවත් වෙන්නේ අවුරුදු 100යි ජීවත් වෙන්නේ කිව්වට සමහර කෙනෙකුට එකපාරම අනේ දවස් 30000ක් කියලා ඔළුවට යන්න පුළුවන්. අනේ මේ මොන දේවස් මොන සැලසුම් කරත් මොන බලාපොරොත්තු තිබුණත් මේ දවස් 30000ක් ඒකත් උඩරිම. සාමාන්‍ය දවස් 25000කටත් මෙහා තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. සාමාන්‍ය දැන් අද උපදින මේ ළමයින්ට සාමාන්‍ය දවස් 20000ක් 15000ක් ඔක තමයි පරිමාවිච. අද සමහර රටවල් වල ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මේක එන්න එන්න පරිහානියටපත් වෙනවා මේ ආයුෂ. අපිට තියෙන ලාභය තමයි අපිට මේ ධර්මයේ තියෙනවා. එතකොට බලන්න ධර්මයේ නිසා සද්ධාව ඇති වෙනවා. එතකොට සද්ධාව කියන එක හරියම වටින දෙයක්. මේ හැම එකක්ම වටිනවා. ශ්‍රද්ධාව වටිනවා කියලා කියන්නේ දැන් බලන්න මම මේ පින්නතුල්ලව මේ ධර්මදේශනාවේදී ආමන්ත්‍රණය කරේ කොහොමද? ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. මම විතරක් නෙවෙයි. බණ කියන සෑම ස්වාමීන් වහන්සේ නමක් මෙයත් ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි කියලා. ඒයි ශ්‍රද්ධාව අවශ්‍යයි මේ ගමනට. ශ්‍රද්ධාව නැත්නම් මේ විදිහට බණ අහන්න බෑ, සිල් රකින්න බෑ, භාවනා කරන්න බෑ. ඇයි දෙයනේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැත්නම් කොහොමද අපි වැඩ කරන්නේ? ඉතින් එහෙමනම් ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ බණ ඇසීමෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රද්ධා බීජං. බීජං කියලා කියන්නේ බීජයක් නැත්නම් පැලයක් හැදෙනවද? හැදෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් පින්නතුනේ බීජ අපට ඕන කරනවා. ඒ තමයි ශ්‍රද්ධා බීජය. එහෙමනම් මේ බීජ තිබුණටත් දැන් වපුරන්න ඕන. අද වෙලා තියෙන්නේ භාවනා ගැන දන්නවා, අභිධර්මය ගැන දන්නවා, පටිච්චසමුප්පාදය ගැන දන්නවා. බීජ ගොඩක් ගොඩ ගහගෙන වපුරන්න නැතුව ඉන්නවා. වපුරන්න නැතුව ඉන්නකොට මොකද අපිට ප්‍රතිඵලයක් අස්සන්නක් ලබා ගන්න බෑ. එහෙමනම් මේ සද්ධා බීජං කියලා කියන්නේ මේ බීජය රෝපණය කරන්න ඕන. එහෙමනම් පින්නතුනේ ඇත්තටම සද්ධාව බීජයක්. ඊළඟට සද්ධා ධනං සද්ධාව ධනයක්. ඊළඟට සද්ධාව ලාභයක්. සද්ධාව ඉන්ද්‍රියක්, සද්ධාව බලයක්. එහෙමනම් මෙන්න මේ කියන සද්ධාව දිනු කරගන්න ඕන. සද්ධාව කියන එකේ තේරුම තමයි ශ්‍රද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව තියෙන ප්‍රසාදයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. තියෙන අවබෝධය කියන එක නිකන් හිතට හම් වෙනවද? නෑ. අවබෝධය ළඟා කර ගන්න නම් ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම පින්නතුනේ මේ ධර්මය ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙන සද්ධාව ගලවන්න බෑ. හිතා ගන්න බෑ සමහර සූත්‍ර දේශනා කියවගෙන යනකොට උන්වහන්සේගේ අවබෝධය. ඉතින් අපි මහාන වෙච්ච කාලේ අපිට යම් ශ්‍රද්ධාවක් තිබුණා නම් හැබැයි මේ ධර්මයේ ඉගෙනගෙන මේ සූත්‍ර කියවන්න පටන් ගත්තට පස්සේ ඒ සද්ධාව පින්නතුනි සිය දහස් ගණනකින් වැඩි වුණා. මොකද ඒකට හේතුව මේ ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ එකම බුද්ධ වචනයක්වත් මේ වෙනකම් පින්නතුනේ අභියෝගයකට ලක් වෙලා නැහැ. ලෝකයේ ඕනම ධර්මයක් ඕනම සොයා ගැනීමක් කොච්චර අභියෝග වලට ලක් වෙලා තියෙනවද අද කිසිම ප්‍රාත්මයකට ලෝකයේ කිසිම කෙනෙකුට අන්න ඕගොල්ලෝගේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙන එක වැරදි කියලා කියන්න පුළුවන් දේශනාවක් නෙවෙයි මේ දේශනාව. එහෙමනම් මේ ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්නකොට ශ්‍රද්ධාව හොඳට වැඩෙනවා. එතකොට එහෙමනම් පින්නතොනේ දැන් බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මයේ ලැබුණා. ධර්මයේ නිසා ශ්‍රද්ධාව ලැබුණා. ශ්‍රද්ධාව තිබුණොත් ඉතින් පින්කම් මවන්න පුළුවන්. දැන් ඕනම විසිතුරු පින්කමකම පින්නතුනි මූල බීජය ශ්‍රද්ධාවනේ නේද? ඉතින් එහෙනම් ශ්‍රද්ධාව දිනු කරගන්න ඕන. ඒකට ශ්‍රද්ධාව තිබේ පහත් වෙන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාව ලැබෙන්නත් හේතුවක් තියෙනවා. දැන් බලන්න කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබුණා. ධර්මය නිසා ශ්‍රද්ධාව ලැබුණා. ශ්‍රද්ධාව නිසා මොනවද ලැබෙන්නේ? ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසකාරය ලැබෙනවා. නුවණින් මෙනෙහි කිරීම. සෝතාපට්ටි අංගයක් ඒක. දැන් මම මුලින් කිව්වා මේ දේශනාව ආරම්භයේදී අයෝනිසෝ මනසිකාරය තමයි භයානකම දේ. තථාගතයන් වහන්සේ දකින්න. හැබැයි වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ පැත්ත. එහෙනම් අපි මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා මේ දේශනාව සම්පූර්ණ වෙන්න ඉගෙන ගමු. ඒ වගේම කවදාවත් ජීවිතේ අමතක නොවන හැටියට මේ යෝනිසෝ මනසිකාරය හිතට දාගමු. මොකද ඒ තරම් වටිනවා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන් ඇත්තටම. මේ කාරණෙන් එකින් එකට වැඩගත්. නැත්නම් පින්නතුලට ඉතේ අනේ දැන් සත්‍ව ශාස්ත්‍රය හරියම වැදගත් කිව්වා ධර්මය හරියම වැදගත් කිව්වා සද්ධාව හරියම වැදගත් කිව්වා ඇත්තටම මේ දේශනාවේ තියෙන සියලුම දේවල් එකින් එකට එකින් එකට වැදගත්. ඉතින් එහෙමනම් යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ දැන් කාටත් තේරෙන විදිහට කිව්වොත් දැන් අපි කයෙන් වැඩ කරනවා. වච කටින් කතා කරනවා. සිතින් හිතනවා. අපි දැන් කටගමුක වචනේ අපේ කටින් වචනයක් පිටකරන්න කලින් ඒකේ ගුණාගුණ කිසිවක් කල්පනා කරන්නේ නැතුව ගුණාගුණ කියන්නේ මම මේ කියන්න යන වචනේ සත්‍යයක්ද අසත්‍යයක්ද එහෙම හිතන්නේ නැහැ මම මේ කියන්න යන වචනේ අර්ථවත්ද අනර්ථවත්ද එහෙම හිතන්නේත් නැහැ මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද මුකුත් හිතිල්ලක් එහෙම හිතන්නේ නැහැ එහෙම හිතන්නේ නැතුව නිකම්ම හිතට එනවා නිකම්ම දානවා අන්න අයෝනිසෝ මනසකාරයෙන් වචන පිට කරනවා. දැන් කොච්චරවත් ඉතින් අපෙන් ඕවා පිට වෙනවා. පිට වුණාට පස්සේ පින්නතුනේ ප්‍රශ්නයක්ම තමයි. අරම කිව්වා, මෙහෙම කිව්වා, බොරු කිව්වා, කේලම් කිව්වා, පරුස වචන කිව්වා. මොනවා හරි දෝෂයක් තමයි. මෙලවටත් හොඳ නැහැ, පරලොවටත් හොඳ නැහැ. ඔන්න අයෝනිසෝ මනසකාරය. යෝනිසෝ මනසකාරය කියන්නේ ඒක නෙවෙයි අපි වචනයක් එළියට දාන්න කලින් හිතනවා මේක සත්‍යයක්ද අසත්‍යයක්ද බලන්න ඒක මෙනෙහි කරනවා නම් අසත්‍යයක් නම් කියෙන්නේ නැහැ නේ බලන්න මුසාවාදා වේරමණී බොරු කියන එකෙන් වළකිනවා ඒ මොකද එයා දන්නවා මේ කියන්න යන වචනේ බොරුවක් ඇයි මෙනෙහි කරන නිසා මෙනෙහි කරන්නේ නැත්නම් ඒක ගාණක් නෑ සමහරවිට බොරුව ජීවිතේට ඇබ්බැහි වෙලා තියෙනවා ඒක ඇත්ත වගේ සාමාන්‍ය බොරුවක් වුණත් බොරු කියන කෙනා මුලින් මේ බොරුව කියනවා. ඒක පින්නතට කීප වතාවක් කියනකොට ඒක ඇත්තටම ඇත්තක් වෙනවා. එයා හිතන්නේ මම මේ ඇත්තක් කියන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් මම එක දවසක් එහෙම බොරු කියන කෙනෙක් නිතරම මේ බොහොම ಗುಣ තියෙනවා හැබැයි. හැබැයි බොරු කියනවා. ඉතින් මේ බොරු කියන මම ඉතින් අහපුවාම ඒ කෙනා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඒක මම්ම කියන බොරුව පසු කාලේ මගේ හිතරම දැනෙනවා මම ඇත්තක් කියන්නේ කියලා. එතකොට බලන්න ඒකට ඇබ්බැහි වෙලා. එහෙමනම් අපි දැන් මේ වචනයක් එළියට දාන්න කලින් හිතනවා මේක සත්‍යද අසත්‍යද? අසත්‍ය නම් කියන්නේ සත්‍ය නම් ඒත් කියන්නේ. ඊට පස්සේ සත්‍ය ඇතුළේ හිතනවා මේක කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද බලන්න කොච්චර වැදගත්ද කියලා. වචනයක් සත්‍ය වුණා දැන් සමහරු කියන්නේ මොකක් හරි කියලාමක් කියලා මම මේ ඇත්තනේ කිව්වේ ඉතින් කියනවා. ඇත්ත කියනකොට පැත්තක් ගෙන අරන් කරයි. එහෙම ඇත්ත කියලා වැඩක් නැහැ. අපි වචනයක් දානකොට අනේ මේකෙන් අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද කියලා කල්පනා කරන්න. ඒක තමයි යෝනිසෝ මනස්කාරය. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ ඒකට. ඊළඟට පින්නතුනේ මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? ඉතින් ඔය විදිහට මෙනෙහි කරලා එළියට දාන්න පුළුවන් නම් වචනයක් අන්න ඒක යෝනිසෝ මනස්කාරය. දැන් මේ අත්ව හිතයි අනේ ඉතින් කතා කරන්න ගියාම ඔච්චර මේ අර්ථවත් අනර්ථවත් කුසල් ලකුසල් ඕවා හිතන්න පුළුවන්ද? කියලා හිතෙන්න පුළුවන්. පින්නතුන දේශනාවට මෙහෙම කිව්වට මේක ශ්‍රණිකව පුරුදු කරගත්තට පස්සේ වෙනද කතා කරන විදිහටම කතා කරන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද ශ්‍රණිකව මේක මෙනෙහි කරන්න පුළුවන්කම ලැබෙනවා. ටිකක් මුල් කාලේ ටිකක් අමාරුයි. ඕනම දෙයක් එහෙම නේද? දැන් අපි බයිසිකලයක් පුංචි කාලේ පුරුදු වෙනකොට කොච්චර අමාරු වෙන්ද වැටි වැටි. අන්තිමට ඒ බයිසිකලේ හොඳට පුරුදු වෙලා ඕනනම් මාරක නැදේ වුණත් යන්න පුළුවන් නේ පුහුණුව තියෙනකොට. නේද? ඒ වගේ තමයි මේ යෝනිසෝ මනසකාරයත් මුලින් පුරුදු කරගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි පින්නතන පුරුදු කරගත්තට පස්සේ ලොකු දෙයක්. එතකොට බලන්න හැම වෙලේම කුසල් සිද්ධ වෙනවා යෝනිසෝ මනසකාරය තියෙනවා නම්. ඊළඟට යෝනිසෝ මනසකාරයෙන් සාපට මොනවද ලැබෙන්නේ? යෝනිසෝ මනසකාරයෙන් සති සම්පජන්‍ය සිහිය නුවණ. එතකොට දැන් අපි භාවනා කරලා කරනවා කියලා කරන්නේ සිහිය දිනු කිරීමනේ. ඒක සිහිය කෙනෙකුට තියෙනවා නම් එතන අවබෝධය තියෙනවා. නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙයින් සිහිය සතිපට්ඨාන වඩනවා කියන්නේ සිහිය දිනු කරන එකනේ. එහෙමනම් බලන්න යෝනිසෝ මනසකාරේ නුවණින් මෙනෙහි කිරීම තියෙනකොට ඔන්න සිහිය දිනු වෙනවා. සිහිය නිසා මොනවද ලැබෙන්නේ? සති සම්පදන්න නිසා. සිහිය නුවණ තියෙනකොට ඔන්න ඉන්ද්‍රිය සංවර වෙනවා. දැන් සිහියයි නුවණයි තියෙනකොට ඔක්කොම සංවරයි නේද? ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, ඇඳුම් පැළඳුම් සංවරයි, හැමදේම සංවරයි. අර බලන්න සීය තියෙනකොට සීය නුවණ. ඒ සංවර භාවය ඇති වෙනකොට ඔන්න අපි සීලවන්ත වෙනවා. දැන් මම මේ ටිකක් කාල වේලාව මදි නිසා මේ කෙටියෙන් කියන්නේ මේකට තේරෙනවා. සිහියයි නුවණයි දෙක තියෙනකොට ඔන්න සංවරය ඇති වෙනවා. සංවරය ඇති වෙනකොට මොකද්ද වෙන්නේ? අපි සීලවන්ත වෙනවා. කයෙන් වැරදි කරන්නේ වචනයෙන් වැරදි කරන්නේ හිතින් වැරදි කරන්නේ සීලවන්තයන්. සිල්වත් බව පිරෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. ඔන්න සතිපට්ඨාන වැඩෙන වෙලාව. දැන් සමහරුන්ට ශ්‍රද්ධාවක් නැහැ. දැන් සමහරු ඇවිල්ලා අපි අපි හම්බෙලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් අපි ওই සරල බණ නෙවෙයිනේ. අපි දැන් පටිසම්පාදේ තමයි පරිශීලනය කරන්නේ. අපි කර්මය ගැන සානස ගොඩක් හොයනවා. අපි දැන් පටිසම්පාදී ඉගෙන ගන්න හැබැයි වඳින්නවත් දන්නේ නැහැ. බාගෙට වඳින්නේ. මේ කාට හරිම බාගෙට තියෙන ඇඳලා ඔන්න බණකට ආරාධනා කරනවා. අපි ඔබ වහන්සේට මේ කතා කරේ ධර්මයෙන් කියන්නේ කාට හරි චෝදනාවකුත් කරලා බාගෙට වැඳලා හැබැයි වඩන්නේ සත්‍යතිපත්තාන. ඉතින් වැඩෙනවද? ඒ නිකම් බොරුවට. මේ ධර්මයේ පින්නතුනේ අනුපිළිවෙලට ඉස්සරහට යන එකක්. සතිපත්තාන වැඩෙන කෙනා බඩගාගෙන ඉන්නේ. බඩ ගන්න කියනව නෙවෙයි මම. ඒ තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. මේක නිහතමානීත්වයෙන් වැඩෙන ධර්මයක්. එහෙම නැතුව ඔළුවේ ධම්මගෙන වැඩෙන එක නෙවෙයි. ඒ ඕනම දෙයක් පින්නතර විශයක් හැටියට ඉගෙන ගන්න පුළුවන් නේද? ධර්මයක් විශයක් හැටියට ඉගෙන ගන්න පුළුවන්. ශ්‍රද්ධාවක් නැතුව නිකන් අපි ඔය සාමාන්‍ය දෙයක් ඉගෙන ගන්න විදිහ ඉගෙන ගත්තාම ඒ අය ධර්මයක් දන්නවා. හැබැයි ශ්‍රද්ධාවක් නැහැ. එහෙම නෙවෙයි අපි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේ ධර්මය ඉගෙන ගන්නකොට ඔන්න සීලවන්ත වෙනවා. එතකොට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙන එක නවත්තන්න බෑ. බොජ්ජංග ධර්ම ටික වැඩෙනවා. බොජ්ජංග වැඩෙනවා කියලා කියන්නේ විද්‍යා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එතකොට බලන්න පින්නතුනේ මේ නිවන සාක්ෂාත් කරගන්න අංක එකට අවශ්‍ය කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. ඊළඟට ශ්‍රී සද්ධර්මය සද්ධර්මය නිසා සද්ධාව සත්‍තාව නිසා නුවණින් මෙනෙහි කිරීම නුවණින් මෙනෙහි කිරීම නැත්නම් යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජඤ්ඤ සිහිනුවන සිහිනුවන දෙක නිසා ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවර වෙනකොට අපි සීලවන්ත වෙනවා සීලවන්ත වෙනකොට සැබෑම සීලවන්තයෙක් වෙනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙනවා බොජ්ජංග වැඩෙනකොට අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම මේ ධර්මයේ පුංචි කියලා අතහරින්න කිසිවක් නැහැ. ඔය නිහතමානිකම් පරිත්‍යාගයන් ಗುಣ ධර්ම කියන ඒවා පින්නතුනේ හොඳටම තියෙන්න ඕනේ මේ ධර්ම ඉස්සරහට යන්න. පුංචි පුංචි දේවල් හලලා ඉස්සරහට යන්න බෑ. මේක හොඳට මතක තියාගන්න. ඒක පින්නතුන් දැන් විනය පිටකයේ පරිශීලනය කරන ඉගෙනගත්තු කෙනෙකුට තේරෙනවා කොච්චරනම් කුඩා දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද. මොකද ඒවා නැතුව අපිට ඉස්සරහට යන්න බැරි නිසා. ඒ නිසා පින්නත් හැම දිනාටම මේ යන ධර්ම ගමන සාර්ථක කරගන්නට යම් තරමකින් හරි මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති